ධර්මානුශාසනා මාලාවේ සතරවන සතර මානුශාසනාවයි අපි අද මෙලෙසින් ආරම්භ කරන්නේ. අද දවසේ සුපුරුදු ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයේ වෙත වැඩම කරන්නට යෙදුන පිළියන්දර ගහපොළ ශ්‍රී සතරමාරාම විහාරාධිපති පූජනීය තපෝවනී අරියතජ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුදුරත් නැද සාතුනාද ගන්වා ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු.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 ධර්මයේ කිවේ ලෝකයේ සිදුවෙන ක්‍රියාවලිය. මේ විශ්වයේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒකට කියන්නේ ධහම කියලා. මේ ලෝකයේ සිදුවෙන නිවැරදි ක්‍රියාව පිළිබඳව යම් කිසි කෙනෙක් යම් විවරණයක් පැහැදිලි කිරීමක් දේශනාවක් සිදු කරනවා. ඒකට කියනවා ධර්ම දේශනාව. ඒතර ධර්මදේශනාමය පින්කම. පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිතුවිලි වලට. සතුට සිතුවිලි. දැන් ඔයත් මේ පින්කම සිද්ධ කරලා මේ පින්කමට දායකත්වයේ දරලා ඔයත් සතුටටපත් වෙනවා. කොහොමද? අනේ අපි නිවැරදි දෙයක් ශ්‍රවණය කළා. යහපත් දෙයක් ශ්‍රවණය කළා. ඒ බලාපොරොත්තු ඉන්නවා නම් යම් කිසි කෙනෙක් සතුට සොම්නස ඒ පරිලෝකීය ඥාති. එයාලත් සතුටටපත් වෙනවා සොම්නසටපත් වෙනවා. මෙන්න මේ විදිහට මේ පින කියන ධර්මතාවයෙන් ගනුදෙනු කරන්න පුළුවන්. තමනුස් සතුට වෙනවට කියනවා පත්තානුමෝදනා. ඒකට පත්ත කියන්නේ පින් පින කියන්නේ සතුට. තමන් සතුට වෙනවා ධර්මය ශ්‍රවණය කරලා. එතකොට ඒ සිත තුළ උපදවාගත්ත සතුට පරිත්‍යාග කරනවා පත්ති දාන. පත්ති කියන්නේ පින් පින කියන්නේ සතුට දානය කියන්නේ දෙන. ඒතර පරිලවගේ සියලු දෙනාට බලාපොරොත්තු වෙන්නේ සතුට. එයි එයාලා දුකින් දුම්නසෙන් ඉන්නවනේ. ඒ දුකින් දුම්නසෙන් ඉන්න සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සතුට හා සොම්නස. එහෙනම් මේ සතුට හා සොම්නස උපදවා ගන්න පුළුවන් එකක්. ඒ විතරක් නෙමෙයි සීලයක් සමාදන් වුණා. ඒ සීලමය පින්කම. සීලය කියන්නේ සංවර බව. ඒ පිළිබඳව හිතේ ඇතිවන සතුට. සීලමය පින්කම්. සතුට සිටිවි. එකඟ සිටින් බණ අහනවා. භාවනාවේ පින්කම්. එකඟ සිතින්, තැන්පත් වූ සිතින්, නවිසරණ සිතකින්. ඒ සිතින් බණ ඇහුවා ඒ භාවනාව මේ පින්කමයි. එතකොට පින් කියන්නේ සතුට, කම් කියන්නේ සිතුවිලි. ඒ එකඟ වූ සිත තැන්පත්. ඒ තුල උපදවා ගන්න සතුට සොම්නස පරිත්‍යාග කරනවා. එහෙනම් ඒ ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න. ඉතින් මේ ධර්ම දේශනා මාලාවක් අපි සිද්ධ කරගෙන එන්නේ. ඒකේ හතරවෙනි ධර්ම දේශනාව මේ. විසුද්ධි මාර්ගය අසුර කරගෙන. ප්‍රයත්නට ඒ පිළිබඳව ශ්‍රවණය කරන්න පුළුවන් කාලය ආ වේලාව මෙන් දැනගත්තාම දිනේ ආ වේලා විසුද්ධි මාර්ගය. විසුද්ධි කියන්නේ සුද්ධ වීම. සුද්ධ කියන්නේ පිරිසිදු. විසුද්ධි කියන්නේ වඩාත් පිරිසිදුයි. ඒතර වඩාත්ම පිරිසිදු වෙන්න ඕන හතක් තියෙනවා. පළවෙනි එක සීලයෙන් වඩාත්ම පිරිසිදු වෙන්න ඕනේ. ඒවා මුල් ධර්ම දේශනාවල තියෙනවා. වඩාත්ම ශීලයෙන් පිරිසිදු වෙන්න ඕනේ. ඒක පළවෙනි කාරණය. ඒක නැතුව සමාධියට යන්න බෑ. සීලය නැතුව සමාධියට යන්න බෑ. සමාධිය නැතුව ප්‍රඥාවට යන්නත් බෑ. සමාධිය කියන්නේ සිත එකඟකම, තන්පත් බව, නොවිසිරෙන ස්වභාවය, ඒක අරමුණක වැඩි වෙලාවක් රඳවා තබා ගැනීම. දැන් බණ අහනකොට බණ අහන පිළිබඳ විතරයි සිතුවේ. ආයෙ ගෙවල් දරවල් කරන්න තියෙන වැඩ කටයුතු යන්න තියෙන ගමන් බිමන් අතපත් අතපසු වෙච්ච දෙයක් පිළිබඳ ඒ වගේ දේවල් පිළිබඳව හිතාගෙන ඒවා හිතන්න ගියොත් ධර්මය වැටෙන්නේ නැහැ. දැන්පත් වූ සිතින් අහන්තෝ එකඟ වූ සිතින් මවිෂකන සිතින්. අපේ කය මෙතන තිබ්බට වැඩන්නේ සිත හැමෙනවා. කයත් එක්කම සිතත් එක්කම කළොත් ධර්මය වැටහෙවි. ඒක නිසා හොඳට බණ ටික අහන්න. ප්‍රේ ධර්මදේශනා මාලාවේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධිය පිළිබඳවත් පිට කලින් ධර්ම දේශනාවේ දේශනා කළා. ඒකෙම ඉතිරි කොටස දේශනා කරනවා. චිත්ත කියන්නේ සිතට. පොඩ්ඩක් පැහැදිලි කරන්නේ නැවතත් පොඩ්ඩක් ඉහිපත් කරන්නේ අපි දන්නවා කොච්චර බණ ඇහුවත් අපේ සිත් වලට ධාරණය වෙනවා අඩුයි. ඒකට හේතුවක් තියෙනවා. බැඳිලා ඉන්නේ කාම ලෝකයක් එක්ක. ඒ කාම ලෝකයේත් එක්ක බැඳිච්ච සිත හොයන්නේ කාමයයි. ඇස කන නාසය දිව ශරීරය පිනවන්න හොයන්නේ. ඒකට කියනවා කාම කියලා. එතකොට ඒව හොයන්න සිත වැඩිපුර යොදවපුවාම ඒ කාමසිතුවිලි වල සිත පැටලෙනවා. එතකොට කියන බණ තේරෙන්නේ නැහැ. එහෙනම් සිතේ විසුද්ධිභාවය. සුද්ධ කියන්නේ පිරිසිදු, වඩාත්ම පිරිසිදු. වඩාත්ම පිරිසිදු වෙන්න නම් නීවරණ පිළිබඳව දැනගන්නත් ඕනේ දැක ගන්නත් ඕනේ. මම ඉස්සෙල්ලා දේශනාවේදී පිළිබඳව පැහැදිලි කරා. නීවරණ පහක් තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඒ කාමයන් එක්ක සිත පැටලෙනවා නම් ඒ කාමච්ඡන්දය. ව්‍යාපාදයත් එක්ක සිත පැටලෙනවා නම් මේ නීවරණය. නිවන වහන. නිවන් දකින්න බෑ. මෙච්චර කාලයක් නිවන් දකින්න බැරි වුණේ ඔය හේතුව නිසා. එහෙනම් අපි ඉච්ඡ තියෙන සටනක්. කායකද අපේ සිතත් එක්ක වෙන කායකවත් සටන් කළ වැඩන්නේ වෙන කායකවත් අරගල කළ වැඩන්නේ අපිට තියෙන විසඳ ගන්න තියෙන සිතත් එක්කයි ඒ සිතේ පැටලීලා තියෙන නීවරණ කියන ධර්මතාවය ඉතින් නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වෙන තාක්කල් සිත විසුද්ධි නැහැ සිත අපිරිසිදුයි ඒ කාම වස්තුන් පිළිබඳව සිත ඇලෙනවා ඇලෙනවා කාම වස්තු මොනවද දේවල් දරවල්. කාම වස්තුවක්. සිත ඇලිලා තියෙන. යාන වාහන කාම වස්තුව. ඉඩ කඩ, මිල මුදල්, රන් රිදී මුතු මැණි, අඹ දරුවෝ. ගලවන්නත් බෑනේ. ඇලිලා සිතේ නැහැ. ඒ ඒවට සිත ඇලෙන්නේ ඒව නිසා අපිට අපේ සිත තුළ උපදින යම් සතුටක්, සම්නසක්. ඒව හොඳින් පවතිනවනම්, හොඳින් ක්‍රියාත්මක වෙනවනම් අපේ සිත තුළ උපදින සතුටක් හා සම්නසක්. ඒකට කියනවා ක්ලේශකාම. ඒකනේ හොයන්නේ සතුට හා සම්මත. ඒකේ සතුට හා සම්මත හොයන්නේ අර වස්තුකාම තුලින්. ඒතර කාම වස්තු, වස්තුකාම, ඒ පිළිබඳව සිතුවිලි, ක්ලේශකාම. වස්තුවේ තිබිච්චාය. වස්තු පිළිබඳව අපට ගැටලුවන්නේ. අපේ ගැටලුව තියෙන්නේ සිතත් එක්ක. ඒ සිත පැටලිලා තියෙන ඒවත් එක්ක නිසා. එහෙනම් වස්තු පිළිබඳව අපට අපේ මනසෙන් අතහරින්න එච්චර අමාරුවකුත් නැහැ. හරි? මරණය කියන එක පොඩ්ඩක් තේරුම් ගත්තාම අපි දන්නවා ඒ සියල්ලම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදීන් මේ සියල්ලම අපි කියන්න වෙනවා. මොහොතින් කියන්න වෙනවා. ඒක තත්පරෙන් තත්පර දෙකෙන් තුනෙන් සියල්ලම අතහරින්න වෙනවා. නමුත් මේ සිතත් එක්ක පැවතිලා තියෙන සිතත් එක්ක වෙලිලා තියෙන අර ඒ වස්තුන් පිළිබඳව සිතුවිලි මේක අවසන් නැහැ. ඒතර මේක අවසන් නොවන තාක්කල් සිත පාරිශුද්ධ නැහැ. සිත අපිරිසිදුයි. ඒ අපිරිසිදු සිත තුළ ගොඩ නැගෙන්නේ කෙලෙස්. සිත කෙලෙසෙනවා. සිත දූෂ්‍ය වෙනවා. ඒතර සිත දූෂ්‍ය වෙනවා නම් සිත කෙලෙසෙනවා නම් සිත අපිරිසිදු වෙනවා නම් කවදා නිවන් දකින්න බෑ. අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මේ සම්බුද්ධ ශාසනය තුළ? නිවන. එයි අපට අනිකුත් සියලුම දේවල් ලැබුණා. ලැබුණ නැති එක දෙයක් තියෙනවා. අනිත් සියලුම දේවල් අපි සංසාරේ ලැබුවා. දිව්‍ය ලෝක 6 නැවිද්දා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16 නැවිද්දා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 නැවිද්දා. නිර 136 නැවිද්දා. නිර 136ක් නිර. අටමහා නිරයත් එක්ක සම්බන්ධ. പ്രേත ලෝකයේ විද්දා අනන්ත අප්‍රමාණ പ്രേත වෙලා. තිරිසන් වෙලා. තිරිසන් ලෝකේ හරි විචිත්‍රයි. විවිධයි තිරිසන් ලෝකය. ඒ සෑම තැනකම අපි ඇවිල්ලා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරන ආනන්ද හාමුදුරුවොත් එක්ක වඩින අවස්ථාවක මේ කඩි රැලක් යනවා එකපස්සේ එකක්. ඇත්ත දැකලා තියෙනවා මේ කඩි යනවා එකපස්සේ එකක්. ආහාරයක් හොයාගෙන නැත්තම් සුදුසු ස්ථානයක් හොයාගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේට hina ගියා. ආනන්ද හාමුදුරුවාට තේරුණා hina ගියේ. බුදුරජාණන් වහන්සේම hina වෙන්නේ යම් කාරණයක් නිසා තමයි hina පාලකේ. ස්වාමී භාග්‍යතුන් වහන්සේ වහන්සේ සිනාපාල කරනවා. මොකද කියලා. ආනන්ද මේ කඩිරලක් යනවා පේනවාද කියලා. ඔව් කිව්වා. එක්කෙනෙක්වත් නැහැ කිව්වා තන සක්විති රජකම නොලබපු. එක්කෙනෙක්වත් නැහැ කිව්වා සක්විති රජකම නොලබපු. ඒතකොට සක්විති රජකම කියන්නේ මොකක්ද? බුද්ධත්වයට බහැපත්තේ තියෙන්නේ. එදා රණාවේ කියන පුච්චල 108ක් බමුණු ගෙන්නලා කියපු වෙලාවේ කිව්වා එක්කෙනෙක් විතරයි කියේ නියත වශයෙන් මෙයා බුදු වෙනවා කියලා. අනෙක් සියලු දෙනා ඇඟිලි දෙකක් ඔස්සේ කෙනෙක් එක්ක ශක්තික රජ වෙනවා එක්ක බුදු වෙනවා කියලා. නේ? එතකොට දැන් අර කලිටිකට මොකද වෙලා තියෙන්නේ? ශක්තික රජවරු එක්කෙනෙක්වත් නැහැ කිව්වා ශක්තික රජකම නොලබපු. එහෙනම් අපි කොහොමද වෙන්නේ? ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම 512000ක් බුදුවරු දැකලා කතා බහ කරලා තියෙනවා. 512000ක් බුදුවරු මම දැකලා කතා බහ කරලා තියෙනවා. අපි ඊටත් එළිය තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා මේ පැවැත්මේ ප්‍රවෘත්තියෙන්. අපි තාම වෙලිලා ඉන්නවා. ඇයි? නීවරණත් එක්ක පැටලිලා තියෙන සිත. සටන තියෙන නීවරණත් එක්ක. එහෙනම් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කමඨහන්. සමතේ කමඨහන් 40ක් තියෙනවා. විදර්ශනා 21යි 61ක් තියෙනවා. ඔය 61 න් ඕන තැනකින් බහින්න පුළුවන්. ඒකට වෙන්නේ නිවන. එහෙනම් අපි ඉස්සෙල්ලාම අයින් කරන්න ඕන නිවර්ණ ටික. මේක අයින් නොකර කවදාවත් නිවන් දකින්න බෑ. ගමනම යන්න වෙනවා. කාමච්ඡන්දේ සිතින් බැහැර කළ යුතු ධර්මයක්. ව්‍යාපාදේ සිතින් ඉවත් කළ යුතු ධර්මයක්. තීන මිද්‍ය සිතින් අයින් කළ යුතු ධර්මයක්. උද්දච්ච සිතින් අයින් උද්දච්ච කියන්නේ ශනේ වික්ෂිප්ත වෙනවා. අයින් කළ යුතු ධර්මයක්. විචිකිච්ඡා සැකේ සැකේ තියෙනවා. කොහොමද? පෙර භවයේ මම හිටියද නැද්ද? අනාගත භවයක් තියෙනවද? නැද්ද? ඉතින් ඕක භව පිළිබඳව නිවැරදිව අවබෝධය ඉන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ වෙච්චාට. පටිච්චසමුප්පාදය තුළ තියෙනවා භව තුන පිළිබඳව නිවැරදි විග්‍රහයක්. පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න යම් කෙනෙක් නැත්නම් මේ ධර්ම නිවැරදිව දකිනවා. චතුරාර්ය සත්‍යත්ව පටිච්චසමුප්පාදය තුළ තියෙනවා. දන්න පටිච්චසමුප්පාද අංග 12ක් තියෙනවා විච්ඡා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංනා උපාදාන භව ජාති චරා මරණ ඒ පිළිබඳව ඉදිරියේදී විග්‍රහ කරනවා එකින් එක සංකාර විතරන විසුද්ධියේදී වගේ දැන් මේ කියන්නේ චිත්ත විසුද්ධිය එහෙනම් සිත පාරිශුද්ධ භාවයටපත් වෙන්න නම් අර නීවරණ පහ අයින් කළා අපි පහක් උපදවා ගන්න ඕනේ මොකක්ද සද්ධා විරි සති සමාධි ප්‍රඥා. මේ පස් දෙනා අපිට වෙලා තියෙන වැරද්ද තමයි අපේ වැරද්ද තමයි ওই පස් දෙනා නිදි කරවලා අපි. ඇහැරෝගෙන ඉන්න පස් දෙනෙක්. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. නිදි කරවන්න ඕනයි නිදි කරවන්න. හැබැයි ওই පහ නිදි කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා ක්‍රම තුනක්. තදාංග වශයෙන්. යම් කමඨහනක් හිතට ගත්ත ගම ආනාපාන සති බුදුගුණ මෛත්‍රිය කායගත සති මරණානුස්මෘතිය ඕන. ඒකට පටවි ආපෝත්තේචෝ ආයු ආදි වශයෙන් තියෙන කසින භාවනාවක් තියෙන. අනුසති 10ක්, අසුබ 10ක්, කසින 10ක්. ආදි වශයෙන් යම් කමඨහනක් ගත්තාම ඔය පහම අයින් වෙනවා. අරගෙන බලන්න. ආනාපාන සතිය හුස්ම ඇතුළේම පිටවීම තුළ මොහොතක් සිත නවත්තන්න. ඔය පහම අයින් වෙනවා. එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ හැබැයි ආනාපාන සතිය මිදිච්ච ගමන් අරගොල් වෙනවා. එහෙනම් අපි අවදියෙන් ඉන්න ඕනේ කාගෙනද? නිවර්ණ ගැන. ඇයි? ඒගොල්ලෝ එන වෙලාව අපිට කියලා නෙමෙයි. සියහා සිහිය නොහිටොත් ඇතුල් වෙනවා. අපි ගයක් හදලා ලස්සන ගයක් හදලා තාප්පෙත් දැඳලා ගේට්ටුවකුත් දාලා ඒකට ආරක්ෂකෙක් තියෙනවා සිකියුරිටි කෙනෙක්. ඒකට කාටවත් එන්නේ බැහැ. හොඳයි එයා හිටියේ නැත්තම් එතන. එනවා. එහෙනම් දොරටු පහක් වහන්න වෙනවා. ඒ දොරටු පහ වහන්න වෙන්නේ සිහියෙන්. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඔය පහ වහන්න ඕනේ. එකක් විවෘත කරගන්න. මනස. එතකොට ඒකට ඒ මනසට දැర్శණය වෙනවා යථාර්ථය. සත්‍ය අවබෝධ වෙන්නේ මනසට. එහෙනම් අපි ඒ අයින් වෙන නීවරණ වෙනුවට අපි අර පස් දෙනාව අවදි කරගන්න ඕනේ. අපේ ජීවිතේ වැඩි කාලයක් ඉඩ දෙන්න ඕනේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධර්මතාවයන්ට ක්‍රියාත්මක වෙන්න නෙමෙයි. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන්ට ක්‍රියාත්මක වෙන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, හිතලා බලන්න විමසලා බලන්න මම වැඩි කාලයක් ඉඩ දුන්නේ අර නිදි කරවන්න ඕන පස් දෙනාටද එහෙම නැත්නම් මේ අවදි කරවන්න ඕන පස් දෙනාටද සිත තුළ ක්‍රියාත්මක වෙන්න වැඩි වෙලාවක් ඉඩ දුන්නේ හොඳින් හිතලා බැලුවොත් නීවරණ වලට නේද ඉඩ දුන්නේ ඒ නිසා නේද නිවන් දකින්න බැරි වුනේ එහෙනම් මේ පස් දෙනා අයින් කරන්න ඕනේ එතකොට අර කමඨහන් ගත්තාම මේ පස් දෙනා අයින් වෙනවා ඒකට කියනවා සදාංග වශයෙන් මොහොතකටයි අයින් වෙන්නේ මොහොතකට අයින් වෙනවා. ආයෙ එනවා. හැබැයි එන්නේ අපි අසීයෙන් හිටියොත්. සීයෙන් හිටියොත් එන්න බෑ. ඒස් පවත්වන සීයට කියව සති කියලා. සති සම්මා සති. සම්මා කියන්නේ නිවැරදි කතාවක්. එහෙනම් ඒත් තියෙන්නේ හතරයි. ඒ හතරට කියවා සතර සතිපට්ඨාන. සතර කිව්වේ හතරට. සති කිව්වේ සීයට. ප ဋ ාණ කිව්ව පිහිටුවට. දැන් අපි නුවණින් විමසලා බලන්න, හිතලා බලන්න. අපි ওই සතර සතිපට්ඨාණයට සිත තුළ ඉඩ දීලා තියනවද? එහෙම නැත්නම් මේ ලෝකයේ යන අතටම අපේ සිත යන්න දීලා ඉඩ බල ඉඩ දීලා බලන් ඉන්නවා. වැඩි වෙලාවක් ගත කරේ මොකක්ද? අර නීවරණත් එක්ක පැටලලා යන සිතට ඉඩ දීලා බලන් හිටියා. එතනයි වැරදිච්ච තැන. මේ වැරදිච්ච තැන අපි හදාගන්න ඕනේ. ඒ වැරදිච්ච තැන හදාගන්න ක්‍රමය තමයි මේ චිත්ත විසුද්ධිය කියන්නේ. චිත්ත විසුද්ධි පිරිසිදු. එහෙනම් ඒ නීවරණ පහ විස්කම්බන වශයෙන් ඒ කියන්නේ කාලයකට යටපත් කරන්න පුළුවන්. ඒ තමයි ධ්‍යාන උපදවන. පංචම ධ්‍යාන ආලතෙන් විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ ඒකග්ගතා. ප්‍රථම ධ්‍යානෙ. ටික වෙලාවක් කමඨාණක් අරන් භාවනා කරනකොට ඒ තුළ හොඳට සිත තැන්පත් වෙනවා. හැබැයි බාහිර අරමුණ අයින් කරන්න ඕනේ. අතීතය අනාගතය අතහරින්න ඕනේ. වර්තමානයේ සිට තියන්න ඕනේ. නීවරණ වලට ඉඩ දෙන්නේ නැතුව තිබ්බ සිත සමාධිය. සිතේ සමාධිය කඩන්නේ ඒකාග්‍රතාවයේ මෙදින්නේ තැන්පත් බව වෙනස් කරන්නේ නීවරණ. නීවරණ බැහැලා බැහැර වෙලා ඉන්න තාක්කල් සිත සමාධිය. බලන්න ඕන අත්දැකලා බලන්න. නීවරණය ක්‍රියාත්මක වුණොත් සමාධිය ඉවරයි. එතකොට සිත අපිරිසිදුයි. නීවරණ වලින් තමයි අපිරිසිදු කරන්නේ. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන ධර්මතා පහ සිත පිරිසිදු කරනවා. ඒතර සද්ධාව කියන්නේ මොකක්ද? සද්ධාව කියේ තුනුරුවන් කෙරෙහි පැහැදීමට. තුනුරුවන් බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ඒතර බලන්න ඕනේ අපි තුනුරුවන් කෙරේ අපේ සිත හොඳටම පැහැදිලාද කියන්නේ. අපේ ශ්‍රද්ධාව දෙආකාරයි. චල ශ්‍රද්ධා, අචල ශ්‍රද්ධා. චල කිව්වේ හෙළ වෙන ශ්‍රද්ධාවට. තුනුරුවන් ගැනත් විශ්වාස කරනවා, තවත් දේවල් ගැනත් විශ්වාස කරනවා. වෙන වෙන දේවලුත් විශ්වාස කරනවා. ලෝකේ ඉන්න දික්ටි ගත්තයි දෙවියන් විශ්වාස කරන දේවවාදය. දෙවියන් විසින් ලෝකේ නැවුවා කියලා. නිර්මාණවාදී. යම් කිසි කෙනෙක් මහා බ්‍රහ්මණයෙක් මේක නිර්මාණය කළා නිර්මාණවාදී. පුබ්බේකත කම්මවාදී. සියල්ලම පෙර කර්මෙන් සිද්ධ වෙනවා කියලා. ඒක තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. සාස්වතවාදී. භවෙන් භවයට යන දෙයක් තියෙනවා කියලා ගන්න. උච්ඡේදවාදී. අනාගත භවයක් නැහැ කියලා ගන්නවා. අහේතුක අපච්චවාදය. හේතුවක් ප්‍රත්‍යක් නැහැ. ඉදේශියල් හට ගන්නවා කියන්නේ. එවැනි විවිධ මත තියෙනවා නේද ලෝකේ? ඔය සියලු මතවලට, ඔය සියලු වැරදි දැකීම් වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ හේතුඵල ධර්ම. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය තමයි හේතුඵල ධර්ම. ඒ හේතුඵල ධර්ම හරියටම සිතට අනුගත වුණා නම්, හරියටම සිතේ ස්ථිරව පිහිටියා නම් හිතේ හොඳට ප්‍රබලව බලවත්ව ශක්තිමත්ව ආයි නොවෙනස්ව පිහිටියා නම් ඒකට කියනවා සද්ධා. ඒකටයි සද්ධා කියන්නේ. ඒතකොට ඒ සද්ධාව චල නෙමෙයි අචලයි. ආයිසල වෙන්නේ. නැත්නම් මේ සරණං අඤ්ඤ. බුද්ධෝ මේ සරණං වරං. නැත්නම් මේ සරණං අඤ්ඤ. ධම්මෝ මේ සරණං වරං. නැත්නම් මේ සරණං අඤ්ඤ. සංඝෝ මේ සරණං වරං. හැබැයි අපි ඔක කියනවා. ඔක දන්නවා අපි. හැබැයි තවත් දේවල් තුල අපි පැටලෙනවා. වෙන වෙන දේවල් තුලින් හොයනවා. යම් යම් දේවල්. එහෙනම් නිවැරදි ශ්‍රද්ධාවක් ඇති කරගන්න නම් ඒ හේතුඵල ධර්ම අවබෝධ කරගන්න ඕනේ. ලෞතර බුදුරජාණන් වහන්සේ එක දවසක් ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්ද අර එහා ගමේ ඉන්න බ්‍රහ්මණයා ඒ බ්‍රාහ්මණ පිරිසට ධර්මය අවබෝධ කරගන්න නුවණ තියෙනවා. ඥාණය තියෙනවා. බුද්ධිය තියෙනවා. අපි ඒ ගමට වඩින්න ඕනේ. ඒ ගමට වඩින්න ඒ කියන්නේ 이르දීන් යන්න පුළුවන්. වික්ෂුන් වහන්සේලා ටිකක් සූදානම් කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ සියල්ල පේනවනේ. සියල්ල දන්නවා. ඒ බ්‍රාහ්මණයන්ගේ කාර්ය කරන්නේ ජීවන උපාය තමයි නැකස් ශාස්ත්‍ර, වේලපත්කඩ, අදහම් බලන එක. ඒක තමයි ඒගොල්ලන්ගේ ජීවිකා. එදත් තිබ්බා. අදත් තියෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ මේ ප්‍රකාශ කළාම ආනන්ද හාමුදුරුවෝ ඒ පිළිබඳව සොයලා බලලා වික්ෂුන් වහන්සේලා සූදානම් කරනවා. මේක ආරංචි වුණා හැපැත්ත ගමේ අයට. ඒ ගමේ අය කල්පනා කරන බමුණන්ට, බ්‍රාහ්මණයන්ට මේක ආරංචි වුණාම එයාලා කල්පනා කරනවා අපිට ලොකු අලාභයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා මායාකාරී. ඔයාට පුළුවන් ඕන කෙනෙක් රවට්ට ගන්න. ඔයා කියන ඒවට ඕන කෙනෙක් අහු වෙනවා, රැවටෙනවා. ඔයා ඇවිල්ලා මේකේ බණ කිව්වොත්, මේ ධර්ම දේශනා කළොත් අපිට මේ කාර්යය ආයි කරන්න හම්බෙන්නේ ඒ නිසා මෙයාගේ ගමන නවත්තන්න ඕනේ. කියලා සාකච්ඡා කරලා දැන් කොහොමද නවත්තන්නේ? ක්‍රමයක් එක නවත්තන්නේ. ගඟෙන් එගොඩහ තියෙන ගම. ගඟෙන් එන්න ඕනේ. ඕකේ තියෙන ඔරුපාරු බෝට් ඔක්කොම ටික කඩලා බිඳලා දානවා. එහෙම නැත්නම් ඈතට ගිහින් දානවා. ඊට පස්සේ නෑ නෑ ඔය බුදුරජාණන් වහන්සේ තහසින් එන්න පුළුවන්. බැරි වෙලා තහසින් આવුත් මොකද කරන්නේ? ඊට පස්සේ කට්ටිය එක්ක බ්‍රාහ්මණයෝ සාකච්ඡා කරලා කතා කරලා තීරණය කරනවා අපි මෙහෙම කරමු. ගමේම තියෙන සියලු ලින් ටික වහමු. දී කුඩු 10ය පිදුරු දාලා කටගාවට එනකම් පිරෙන්න ඔක්කොම ලින් ටික වහම එක ලින්ක් විතරක් තියාගමු අපිට වතුර පොන්න. වතුර නැතුව ඉන්න බෑනේ කාටවත්. ටික වෙලාවක් ඉන්න බුදුරජාණන්සේ යයි යන්නේ. බණ කියන එකක් නෑ. මේ පැන්නේ පැන් ටිකක්වත් නැබොත් යයි යන්නේ කියන. දැන් බුදුරජාණන්සේ මේක දිවසින් දැක්කා. දැකලා ආනන්ද හාමුදුරන්ට කියනවා අර බ්‍රාහ්මණය මහ විකාර වැඩ ටිකක් කරනවා අපේ ගමන නවත්තන්න. වික්ෂුන් වහන්සේලා සූදානම්ද කියලා. ඔව් කිව්වා. එහෙනම් අපි වඩිමු කිව්වා. වැඩියා. අහසින් වැඩියා. ඒතකොට දැන් ගමේ එකලිඳයි තියෙන්නේ ගෙදර ඉන්න සේවක සේවිකාවන්ටත් කිව්වා කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේත් එක්ක කතා කරන්න බෑ, පෙන් ටිකක්වත් දෙන්න බෑ, ආදියා බලන්නත් බෑ, ගිහිල්ලා වාඩි වෙලා බණ අහන්නත් මොකුත් බෑ තහනම්. තහනම් කියලා. බ්‍රාහ්මණයෝ කියන දේ එදත් ඇහුවා. අදත් තහනවා ඉන්දියාවේ. අදත් දන්නවා. බ්‍රාහ්මණයෝ තමයි ගෙලින් ඉන්නේ අද. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ආසෙන් වැඩියා. වැඩලා වික්ෂුන් වහන්සේලාත් තනින් තනින් වාඩි වුණා. අර ළිඳ තියෙන විවෘතව තියෙන ළිඳට ටිකක් කිට්ටුවේ. දැන් එක කාන්තාවක් සේවිකාවක් අර බ්‍රාහ්මණ ගෙදරක සේවිකාවක් කලෙත් අරගෙන යනවා පැන් ගේන්න. දැන් කල්පනා කරනවා මේ මේ එපා කියලා තියෙන බලන්නවත් එපා කියලා තියෙන කතා කරන්නවත් එපා කියලා තියෙන මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? කොයි වගේද කියලා හොරෙන් බැලුවා යන ගම. බලපුවා දැක් හරිය ලස්සනයි බුදුරජාණන් වහන්සේ. ඒකම දැක්ක මේ සිවුර ශරීරයට ඇලිලා, පෙත් වෙලා මෝහෙන් දහඩිය ගලනවා. ඉතින් දහඩිය ගලනවා. කල්පනා කරනවා අයියෝ බුදුරජාණන් වහන්සේට පිපාස ඇති. මේ මෙච්චර පින්වන්ත මෙච්චර ලස්සන එක්කෙනෙක් අනිත් භික්ෂුන් වහන්සේලා දිහා බැලුවා. ඉතින් මේක ඉර්ධියක් කරේ එතන බුදුරජාණන් වහන්සේ. ඊට අනිත් අය දිහා බැලුවා එයාට. දැන් මේ කාන්තාවට තියෙන අයියෝ මේ සියලු ස්වාමීන් වහන්සේලා මේ දැඩි පිපාසාවකින් ඉන්න බව පේනවා. කල්පනා කරනවා මම පෙර සංසාරේ පින් කළා නැහැ. ඒ පින් කළා නැති නිසා තමයි මේ gedaraක මෙහෙකාරකම මගේ රැකියාව හැටියට. gedaraක මෙහෙකාරකම් කරන්න සිද්ධ වුණේ පෙර පින් කළා නැති නිසා. මට දැන් පිනක් කරගන්න වෙලාවක් ලැබිලා තියෙනවා. අවශ්‍ය කරන දෙයක් මංගව තියෙන අවශ්‍ය කරන පිරිසක් ඉන්නවා. ඕන්න මට අල්ලන් ගහයි. එහෙම නැත්නම් මාව ගෙදරින් එලවයි. එහෙම නැත්නම් මාව මරයි. කමන්නේ මම බුදුරජාණන් වහන්සේට පෑන් පූජා කරනවා. අර ලිඳ ගාවට ගියා. ලිඳෙන් වතුර එකක් ගත්තා. අරගෙන ඇවිල්ලා දිවෙන් කියලා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පේනවා ඔබ වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයට දෙඩි පිපාසාවක් තියෙන බව මට පේනවා මම පෙන් පූජා කරනවා බුදුරජාණන් වහන්සේ බැලුවා මෙයාගේ හිත කියන්න බෑනේ බ්‍රාහ්මණය මාක් කරු ගන්නලා ඉව දන්නේත් නැහැ මොනවා හරි දාලා ඉවලා දන්නේත් බැලුවා සිත නෑ තාම පිරිසිදු සිතවිල්ලෙන් ඇවිත් තියෙන මට ගැහුවත් කමන්නේ මාව ගෙදරින් එලෙව්වත් කමන්නේ මාව මැරුවත් කමන්නේ මම බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පෑන් පූජා කරනවා. ඒ පිවිතුරු සිතුවිල්ලෙන් ඇවිත් තියෙන. පාත්‍රය අරන් එක් කරා. එක් කරව පාත්‍රයට පෑන්. පාත්‍රේ පිරෙන්න පෑන්වක් කළා කලේ බිමින් තිබ්බා. බිමින් තියලා බලනකොට කලේ පිරීලා. කලේ වතුර බින්දක් අතල්විලා නේ. කාන්තාවට හරි සතුටුයි. ඊට පස්සේ අනිත් සියලුම භික්ෂුන් වහන්සේලා ළඟට ගිහිල්ලා අර කලෙන් පෑන් වක් කරලා කලේ බිමින් තියනකොට කලේ පිරීලා ඉවරයි. ආයි ලිදට යන්න ඕනේ කලයේ පිරিলা වතුර. දැන් අර භික්ෂුන් වහන්සේලා ස්වාමීන් බුදුරජාන් වහන්සේලා දැන් පහස වුණා. දැන් කාදාට හරි සතුටුයි. අර සතුට සිතින් ගෙදර ගියා. ගෙදර යනකොට හැබැයි ආරංචිය ගිහිල්ලා තිබ්බේ. බ්‍රාහ්මණය ටික බලාගෙනම හිටියේ. ආයුධය එහෙමත් අරගෙන එනකම්. ඇහුවා එපා කියපු දෙ කෙරුවා නේද කියලා. ඔව් කිව්වා. මම පෙර සංසාරේ පින් කරලා නැහැ. ඒ පින් කරමු නැති නිසා තමයි උඹලට මෙහෙ කාර්යකම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මට. මට දැන් පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා. මම ඒ පින්කම සිද්ධ කරගත්තා. ඒ කියනකොටම ගැහුවා. මැරෙනකම ගැහුවා. හැබැයි මෙතන මැරෙනවත් එක්කම කියලා ඉපදුනේ තවතිස භවනේ. තවතිස දිව්‍ය ලෝකේ ඉපදුනේ. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා තව ටිකක් අපි ඉස්සරහට යමු. තව ටිකක් ඉඳ ගාවට කිට්ටු වුණා. දැන් කිට්ටු වෙලා වාඩි වුණා. වාඩි වෙලා ආනන්ද හාමුදුරන්ට නැවතත් කියනවා ආනන්ද පිපාසයි පෑන් ටිකක් ගේනවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා බෑ ඒ ලිඳට මුර දාලා තියෙන ලිඳ ගාවට යන්න බෑ. අනිත් ඔක්කොම ලින් වහලා, ලී කුඩු දාලා, පිදුරු දාලා, දහයිය දාලා වහලා තියෙන පෑන් ටිකක් ගන්න නම් නෑ කිව්වා කොහොමද? ආනන්ද පිපාසයි පෑන් ටිකක් ගේන්න කිව්වා. තුන්වෙනි වරටත් කිව්වා. තුන්වෙනි වර කිව්වම ගත්ත පාත්‍රය. ගියා ලිඳ ගාවට. ලිඳ ගාවට ගිහිල්ලා යනකොටම ලිඳෙන් සාල දිය බුබුලක් පෑන ආවේ උඩට. අර 10යි ලීකුඩු පිදුරු ඔක්කොම ඉවත් වෙලා ගියා. පහළ තියෙන. මේ පහළ තියෙන නිකක් ගාවට ගිහින්. දැන් ඉතාල පිරිසිදු පෑන් ඉගෙනින් උතුරලා ගලනවා. පාත්‍රය එල්ලුවා. ගෙනාව. අර සියලු ස්වාමීන් වහන්සේලාත් පෑන් පහස වුණා. දැන් මේ ලිඳෙන් උතුරලා ගලන වතුර නැවැත්මක් නෑ. නොනැවතී ගලනවා. ඒ ගලාගෙන ගිය ජලය අනිත් සියලුම ලිම් පෙරෙව්වා. ඒ සියලුම ලිම් උතුරලා ගලනවා. ඒ සියලුම ලිංග උතුරලා ගලනකොට දැන් මේ බ්‍රහ්මණයන්ගේ කෙත් වතු කුඹුරු ගෙවල් දොරවල් ඔක්කොම යට වෙනවා. යට වෙගෙන එනවා. බ්‍රහ්මණය බය වුණා. දැන් ගම් වතුර ගලනකොට ඉන්න පුළුවන්. දැන් බය වුණා හොඳට. යන්න තියෙන එකම තැනයි බුදුරජාන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ඉන්න තැන වතුර නැහැ. අනිත් සෑම තැනකම යට කරගෙන එනවා. ආවෙ තැනටම. බුදුරජාණන් වහන්සේ දන්න දෙතෙන්ට ඒකක් කියලා. දැන් බණ කියලා. බණ කියන්නේ ලෑස්ති වෙනකොට අර තව කෙසා භවණේ ඉන්නේ නැත්තා. කවුද ගෙදර සේවිකා? ඒතර ගෙදර සේවිකා බුදුරජාණන් වහන්සේ කතා කරලා කිව්වා දැන් ඔබේ ප්‍රවෘත්තිය කියන්නේ. කවුද කියලා කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ කිව්වොත් පිළිගන්නේ. එයාටම කියන්න එයාගෙන් අහගන්න කිව්වා. දැන් දිව්‍යාංගනාවක් දැස්සේ. කිව්වා මේ ඊට මොහොතකට කලින් උඹලා මාව පොළොව වලින් ගන්න බැරි. මම තව කෙසා භවණේ පුදුනේ. මේ කරපු පින්කමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ පිරිසිදු සිතින් බණ ඇහුවා සියලු දෙනාම සෝවාන්. එදයන් පස්සේ වේලපත්කඩ හඳහන් නැකත් හැදුවේ. හැබැයි අදක් තියෙන ලෝකෙනේ. කමන්නේ ඒකට හිතිච්චාවේ අපිට ඒක අදාළ නැහැ. අපි යන්නේ වෙන ගමනක්. ඒ ගමන නිවන කරා. එහෙනම් නිවනට යන්න ඒව අවශ්‍ය නැහැ. තේරෙනවද? ඒකයි ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද ඒක? කාකරේද පැහැදුනේ? ඒ පැහැදීම වෙනස් වුණාද? අර බමුණ ආයි ඒ රස්සාව කළේ නැහැ. ඒගොල්ල සෝතාපන්න වෙලා ඉන්නේ හේතුඵල ධම දන්නවා. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ඉවරයි. ආයි නැවත කවම කවදාවත් ඒක හටගන්නේ නැහැ. එතනින් අවසන්. එයාලත් නිවන් දැක්කා. නේ? අපට බැරි නේද? සද්ධාව චලින්දද? මන් දන්නේ. එහෙනම් කොතනට දෙන්න ඕනේ? අචල සද්ධාව. වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. තුනුරුවන් විතරයි. බය වෙන්න එපා. අපිට බයක්, චකිතයක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් සුනුරන් බුද්ධ රත්නය සිහි කරන්න දජග්ග සූත්‍රයේ තියෙන්නේ. පැහැදිලිවම තියෙනවානේ. Tamanට බයක්, චකිතයක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් කාවද සිහි කරන්නේ? බුද්ධ රත්නය. එහෙම නැත්තම් ධර්ම රත්නය සිහි කරන්න. එහෙම නැත්තම් ආසංග රත්නය සිහි. මහණෙනි මම අප වෙනවා, කැප වෙනවා. ওই බිය, ඔය තැතිගැන්ම බිය සාමුලින් නැති වෙනවා. එහෙනම් අපිට ඉච්චර දෙයක් තීදි මේ නොදන්නාකම අවිද්‍යාව නිසා අපි නොමග ගිහින් ඉන්නවා ගොඩක් දෙනානේ. ඒ කොහොම වුණත් අපිට අදාළ අපි යන්නේ නිවැරදි ගමනක්. ඒ නිවන කරා යන ගමනේ. එහෙනම් අපි ශ්‍රද්ධාව කියන ධර්මතාවය අපේ සිත තුළ නිවැරදිව උපදවාගත යුතුද නැද්ද? නිවැරදිව උපදවා ගන්නවා. බය වෙන්න එපා. අපිත් ඉන්නේ කැලේ. මහ කැලේ නලී ඉන්න කැලේ. වෙන්නේ මගේ රියදුරු මහත්තයා. අලී ඉන්න කැලේ ඉන්නේ සර්පියොත් ඉන්න හැමතැනම හැබැයි කන්නේ. බුදුරජාණන් ආරක්ෂාවට ගාතාවක් දීලා තියෙනවා. කන්ද පිටිත කියලා එකක් දීලා තියෙනවා. අපි ඔක රැට කියනවා කියලා නිදාගන්න. පැදුරයට හිටියක් කන්නේ. බුදුරජාණන් වහන්සේ අප වෙලා තියෙනවා. කැප වෙලා තියෙනවා මහණේ. මගේ ශාසනය කියන්නේ එක භික්ෂුන් වහන්සේ නමක් සර්පේ දෂ්ට කළපත් වුණා. ඒකදී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන්සේට චෝදනා කළා. වහන්සේ මේ ආරණ්‍යගාරගතව, ශුන්‍යාගාරගතව, රුක්කමූලගතව කියලා වහන්සේ ප්‍රකාශ කරන මෙන්න සර්පෙක් ගහලා පෙරන. ආන්දනම කපස්සල. අන්න එතනදි කිව්වා මේ සතර නාග කුලයට ඇති මේ සර්පයන් කෙරෙහි කරුණා මෛත්‍රිය පැවතුනේ නැහැ කිව්වා. මම එහෙනම් මේ පිටිත ඉගෙන ගන්න, මේ පිටිත භාවිතා කරන්න, මෙතන ඉඳලා මම කැප වෙනවා, කැප වෙනවා මගේ සම්බුද්ධ ශාසනය. කිසිම දවසක ස්වාමින් වහන්සේට මේ මේ මේක භාවිතා කරන අය. මේ කද පිටිත භාවනා කරන මගේ ශාසනය බික්කු බික්කුනි පාසක උපාසිකා කියලා සිවණක් පිරිසක් කියනවා. මම අප වෙනවා කැප වෙනවා. ආයි කවදාවත් එහෙම දෙයක් එහෙම දෙයක් වෙන්නේ අපවත් වීමක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම සහතිකයක් දීලා තියෙනවා නම් අපි ඇයි පයි වෙන්නේ? එහෙනම් වෙන දේවල් අවශ්‍ය නැහැ නේද? එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? ඇති කරගන්න. මෙච්චර කල් නැත්තම් අද ඉඳලා මේ මොහොතේ දනවත් ඇති කරගන්නට ඕනේ. ඒ තමයි අචල ශ්‍රද්ධා. සෙල වෙන්නේ ආයි. ඒ ශ්‍රද්ධාව අතිශය බලයක්. ඒකට කියනවා බල ඉන්ද්‍රිය ධර්මයක්. ශ්‍රද්ධාව කියන්නේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති නායකත්වය ගන්න. මොකටද? නිවනට ගෙනියන්නේ. ශ්‍රද්ධාව. පංච ඉන්ද්‍රිය පංච බල කියලා අහලා තියෙනවා. පංච ඉන්ද්‍රිය කියන්නේ ශ්‍රද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. බල කියන්නේ ශ්‍රද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. එහෙනම් මේ බල ධර්මයන් මේ ඉන්ද්‍රිය ධර්මයන් අපේ සිත තුළ අපි උපදවාගෙන තියනවද? නැත්තම් අද ඉඳලාත් අපි උපදවා ගන්න ඕනේ. එහෙනම් සද්ධා ඊගව තියෙන්නේ වීරිය. වීරිය කියන්නේ නූපන් කුසල් උපදවන උපන් කුසල් දිනු කරනවා. නූපන් අකුසල් උපදවන්නේ උපන් අකුසල් අයින් කරනවා. නූප සමත විදර්ශන උපදවන්නේ. උපන් සමත විදර්ශන දිනු කරන්නේ. නූපන් කෙලෙස් උපදවන්න එපා. උපන් කෙලෙස් ටික ආ අයින් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? නූපන් සමත විදර්ශනා උපදවනවා. මෙච්චර කාලයක් සමත විපස්සනා කරලා නැත්තම් මොකද කරන්නේ? නූපන් සමත විදර්ශනා උපදවනවා. උපන් සමත විදර්ශනා දිනු කරනවා. නූපන් කෙලෙස් උපදවන්නේ. එයි සතර සතිපට්ඨානෙ ඉන්නේ. සිහිය පිටවගෙන ඉන්න කිසි කෙනෙකුට නූපන් කෙලෙස් එන්නේ නැහැ. සතර සතිපට්ඨාණයෙන් බැහැර වුණාද යම් කිසි කෙනෙක් නූපන් කෙලෙස් එනවා. එනවා විතරක් නෙමෙයි ඒ කෙලෙස් වැඩි දියුණු වෙනවා. එහෙනම් නූපන් කෙලෙස් උපදවන්නේ දැන් ඉපදිලා තියෙන කෙලෙස් ටිකක්. ඒවට මොකද කරන්නේ? සමවයම්. අන්න වීරිය. හැබැයි ඕකට වීරියක් ඕනද නැති? එහෙනම් මේ වීරිය තුලින් නිවනට ගෙනියයිද නැන්නේ? නූපන් සමත විදර්ශනා උපදවනවා උපන් සමත විදර්ශනා දිනු කරනවා නූපන් කෙලෙස් උපදවන්නේ උපන් කෙලෙස් වෙන් කරනවා නිවන් දකින්න බෑ පුළුවන් දෙයක්. ඒ තමයි වීරය. ඒක ඉන්ද්‍රිය ධර්මයක්, ඒක බල ධර්මයක්. ඒක අප නිවනට අරගෙන යනවා. ඒතකොට සද්ධාව නිවනට උපකාර වෙන ධර්මතාවයක් වීරය සති. අනිත් එක සති. සති කියන්නේ 100ට. 100 පවත්වන්න ඕනේ කොහෙද? හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාය කායනුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. පොඩ්ඩක් කල්පනා කරලා පොඩ්ඩක් හිතලා බලන්න අපි මේ සතර පිළිබඳවද අපේ සිහිය පවත්වන්නේ නෑ අපේ සිහිය වැඩි වෙලාවක් පවත්වන්නේ කොහෙද? දේවල් දරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් ඒව නෙමෙයිද? කෙත්සතු ඉඩ කඩම් කුඹුරු අරකබාන කියන වස්තු සම්පත් බැංකුවල තියෙන මුදල් මාසයක පොලි මේවා නෙමෙයි ආ ඒකට අපේ සිත මොනවද මේ වෙලා තියෙන්නේ? කාමයන් වෙලාගෙනද නැද්ද? ඒකට සතියද පිංගලා තියෙන්නේ? කාය කායනුපස්සී විරතිද නැහැ. කාමසිතුවිලි. ඒව නොලැබෙනකොට පියාපද සිතුවිලි. එහෙනම් අපි ඉඳ දෙන්න ඕනේ මොන සිතුවිලි වලටද? කාය කායනුපස්සී විරති. කාය කායano බලමින් වාසය කරන්න. ඇයි? කාය කායano බලමින් වාසය කරන්න කිව්වේ? කාය කිව්වේ ශරීරය. මේකේ තියෙන අවයව ටිකක්. මේක වෙන මොනවාක්වත් නැහැ මේකේ අවයව ටිකක් තියෙනවා. හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත්. ඒ එක අවයවයක්වත් අපටයි කියලා නෙමෙයි. අපි විසින් නිර්මාණය කරපේවත් නෙමෙයි. දෙමව්පිය විසින් නිර්මාණය කළ දීපුවත් නෙමෙයි. සිතේ සිතුවිලි අනුව නිර්මාණය වෙච්ච ඒවා. ඒකට කියන්නේ මනෝ සංචේතන ආහාරය. මනසේ සකස් වෙනා වූ චේතනාව එවත් කර්මය විසින් නිර්මාණය කරපු ඒවා. කෙස්ලොම්නිය දත් සම්මස්නහර ඇට කේසාලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරු අට්ටි අට්ටි මිච්ඡං වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසං පිත්තං ඒ ආදි වශයෙන් තියෙනනේ හා අපි ඒව ගැනද හොයන්නේ වෙන මොනවා ගැනද හොයන්නේ වෙන වෙන දේවල් ගැන නේද හොයන්නේ එතකොට අපි වැරදි නේද එහෙනම් අපිට වැරදිලා තියෙන කාක්කල් අපිට නිවන් දකින්න බෑ. කාය කයන පස්සේ විරති. මේ ටික බලන්න මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? දැන් ඔය ටික තියෙනවද නේ? තවත් තියෙනවා. ඊටාත්ම ඔක්කොම පිරිසදි. ස්වභාවයෙන් මොකක්වත් පිරිසිදු දේවල් නෙමෙයි. කෙල, සෙම, සොටු කඳුළු, දහඩිය, ලේ, සැරව, පිත, නේදතෙල්, උරුණතෙල්, සඳමිදුළු, මුත්‍රා පිරිසිදුද අපිරිසිදුද? හැබැයි ඕක වහගෙන ඉන්නවා තුනී හැමකේ ලෝණ සිරිය වගේ හැමකින් වහගෙන ඕකට ඔගේ පිටින් මුලන එක එක දේවල්. සුවඳ බාහිර සුවඳ ගන්න. හැබැයි ඔක විවෘත කරලා තිබ්බොත් මෙතන විවෘත කළ කාමරය ඇතුළේ කිසි කෙනෙකුට ඉන්න බෑ. දැන් පොඩ්ඩක් විවෘත කළොත් එහෙනම් අපි හැමද ඉන්නේ 100ෙන්. ඒතර 100 පවත්වන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ මොකක්ද කියන්නේ? කාය කායනුපස්සී විහෙරති. වෙනද? ඒක අන සති. ඒතර වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ඒතර මේ සතර සතිපට්ඨානය තුල සිත පවතිනවා නම් බයක් වෙන්න ඕනේ කිසිම බයක් නැහැ. අර ගෙවල් දොරවල් යානවාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරු ඥාති මිත්‍රාදීන් පිළිබඳව සිතුවිලි පවත්වන වෙලාවට මරණය ආසන්න වුණොත් මොකද වෙන්නේ? ආ මේ සතර සතිපට්ඨානය තුළ සිත පවත්නකොට මරණය ලඟ වුණොත් මොකද වෙන්නේ? ඒ අවසාන සිත, චුතිසිත, ඊගාට ප්‍රතිසන්දිසිත, චුති ප්‍රතිසන්දි. ආ භවංග කියන මේ අවස්ථා තුළේම එකම ආරම්මණයයි තියෙන්නේ. චුතිසිතේ ආරම්මණයමයි ප්‍රතිසන්දි විඥානයේ ආරම්මණ. භවංගේ භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතින්නේ ඒ සිතමයි. ඒ ආරමුණමයි. එහෙනම් අපි පවත්වා නම් අපේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තුල බයක් වෙන්න ඕනේ. මායයට එන්න කියන ඕන වෙලා. මල් ලැස්ති යන්නේ. අපි ලැස්තිද දැන්? නෑ. ඇයි? ජෝල් දරවල් දාලා යන්න බෑ. අල්ලගෙන ඉන්නේ. ඊට කරන් දාලා යන්න බෑ. අල්ලගෙන මතක් වෙන්නේ. අවසාන මොහොත. මතක් වෙනවා. දරුවෝ මේවා මම විකුණයි දන්නේ. උගත් කියයි දන්නේ නැහැ. කාට කාට දෙයි දන්නේ නැහැ. මේවා අපි නැති වුණාට පස්සේ අවසානේ මතක් වෙන්නේ ඕවා. නැත් ඊට පස්සේ ආයෙ එනවා ඉදමට අන්න වත්තේ කෙරවලේ ගහක් මුල වාඩිලා ඉන්න. ඉතින් කියනවා පෙරේත දෝෂ කියලා. ඒ කවුද? ඒ පෙරේතෝනේ කවුද? පෙරේතෝ කෙරුවේ කවුද? ගිහින් නේද පෙරේතෝනේ. ඊට පස්සේ එළවන්න දුම්වල ගහන්න. ඉතින් අම්මා කියලා බලන්නේ නැහැ තාත්තා කියලා බලන්නේ නැහැ. ඊට පස්සේ එළවන්න තමයි හදන්නේ දුම්වල ගහන්න. ඉතින් දුම්වල කුටි කන්න ඕනේ නැහැ ආයෙත් මොකටද නේ ඔය ටික දීලා යන්නේ කච්චි ඔව්ද නැත්නම් ගත්තා. එහෙනම් කාය කායනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන මේ සතර සතිපට්ඨානය තුළ සිහිය පවත්වන තාක්කල් මාරේ කොයි වෙලාවත් ගැටලුවක් නෑ යන්නේ මම ලෑස්ති යන්නේ. හැබැයි ලෑස්ති වෙලා ඉන්න මොනේද යන්නේ? නැද්ද? අකමැති වුණත් යන්න වෙනවද? කැමති වුණත් යන්න වෙනවද? කොච්චර අකමැති වුණත් යන්න වෙනවද? ඉතින් කැමැත්තෙන් යකු ඉවරනේ ඒක. අකමැති වෙලා වැඩක් නැහැ යන්න මේකේ ගමන. හැබැයි යන්න ඕනේ අර අර සිහිය ඇතුව ගියොත්. හොඳයි නේද? එහෙනම් බලන්න මේ සතාගත ධර්ම මොනතරම් ශ්‍රේෂ්ඨද මොනතරම් වටිනවද කියන එක අපිට අපේ මේ භවයේ විතරක් නෙවෙයි අපේ සංසාරේම හදනවා නේ. අපේ සංසාරේටම ප්‍රයෝජන දෙන්නේ. ඒ සති. ඒතකොට ශ්‍රද්ධා, වීරි, සති, සමාධි කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. තන්පත් බව, නොවිසලන බව. ඒ ආරමුණක වැඩි වෙලාවක් හඬවා තබා ගැනීම හැකියාව. එහෙනම් එතකොට සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන්නේ අවබෝධය. අවබෝධය පිළිබඳව අපි දිට්ඨි විසුද්ධිය ඉඳලා කතා කරනවා. ඔය කතා කරේ චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය පිළිබඳව ධර්ම දේශනා හතරක් තියෙනවා. ඒ ධර්ම දේශනා හතරෙන් ඊට පස්සේ අපට ඕව හැබැයි ලෞකිකයි. සීල විසුද්ධියත් ලෞකිකයි, චිත්ත විසුද්ධියත් ලෞකිකයි. දිට්ඨි විසුද්ධියෙන් එහා පැත්ත තමයි ලෝකෝත්තර පැත්ත ගැන කතා කරන්නේ. ධර්ම දේශනා මාලාවක් සිද්ධ වෙන්නේ. දිගටම අහන්න හොඳට අහන්න. අවසානයේ සිත නිවනේ තියෙනවා හැබැයි තියාගන්නේ කොහේ යත්තන්ට වැඩයි වැඩක් එහෙනම් මග කියන එක අපේ කාර්ය බුදුරජාණන් වහන්සේ අපට අනුදැනවදාලි දේශනා කරලා තියෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් වූ නිවන් මඟ විවෘත කරන්න පැහැදිලි කරන්න බෙදලා දක්වන්න ඒක තමයි ධර්ම ප්‍රාතිහාර්ය නේ විද්ධි ප්‍රාතිහාර්ය ප්‍රාතිහාර්යයක් නේ අනුශාසනා ප්‍රාතිහාර්ය ප්‍රාතිහාර්ය එහෙමනම් ධර්ම දේශනාව අවසන් කරන කාලය ඉතින් දිගටම අහන්න ධර්ම දේශනා ටික අපිට මේ භවය තුළ මම තවත් භවයකට බණ කියන්නේ මොකටද තවත් භවය? ඇයි මේ සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ? නිවැරදි ශාසනයක් තියෙද්දි තවත් භවයකට ඕනේ මේ භවය අවසන් කරන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තියෙනවා සංකා විතරන විසුද්ධිය ඉඳලා පැහැදිලි කරනවා. පටිච්චසමුප්පාදය තුල තියෙන්නේ චතුරාර්ය සත්‍යය තියෙන පටිච්චසමුප්පාදය මේ භවය අවබෝධ කරගන්න පුළුවන්. නැහැ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා කියලාගේ මානසික මට්ටමේ අඩුවක්. <laughs> ඒක නිසා බය වෙන්නේ. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි